තව මට ප්‍රශ්න දෙක තුනක් නම් තියෙනවා මේ අද වෙච්ච සාකච්ඡාව හරහා මේ අපේ අර අරුණ මනතුංග මහත්තයාගේ ප්‍රශ්නයක් ආවනේ අර පස්සේ ඒතෙන්දී මට මතක් වෙන එකක් තියෙනවා සමහරවිට දැන් අර මාගන්ධිය බැමිණියට දැන් අර බුදුන් වහන්සේ දැන් බුදුන් වහන්සේ සියල්ල දත්තා කියලා අපි දන්නවනේ. එතකොට ඒ අර ඒ ඒ එයාගේ පංචස්කන්ධය ගැන අසූචි මල්ලක් වගේ කියපු කතාවේදී එයාට බොහොම කේන්ති ගියා. ඒක කේන්ති කියලා ඊට පස්සේ මා විශාල අනර්ථයක් සිද්ධ වුණා. සාමාවති විසව පවා මේ මහා කරදරයකට මුහුණ පෑවා. ඉතින් එහෙම වෙලාවකට හිතනවා ඉතින් එකපාරටම ඇයි බුදුන් වහන්සේ මේ විදිහට කියේ මේක වෙන ක්‍රමයක් නැති වුණාද කියලා ආදි වශයෙන් අපි ඒක කොහොමද සනද කළපගන්නේ? ඒක තමයි බුදුරුන්ගේ තියෙන විශේෂත්වය කියලා කිව්වේ. දැන් අපි ඕක කරන්න ගියා නම් ඊට වඩා වෙනස් විදිහටනේ අපි ඕක සැලසුම් කරන්න උත්සාහ කරන්නේ. බුදුරෙක් එහෙම කරන්නේ බුදුරෙක් හැම විටම ඒ වෙලාවේ මතුවෙන සාධකවලට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට දැන් කවුද අඟුලිමාල කුමාරයා කල්ැතුව මිනිස්සු මරාගෙන මරාගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේ දිනපතාම උදේ හවස මහා කරුණා සමාපත්තියට සමවදිනවනේ. සමවැදිලා බලනවනේ. එතකොට දැන් මේ මිනිස්සයා කරන මේ ටික දැක්කේ නැතුව නෙමෙයිනේ. හැබැයි එහෙම දැක්කයි කියලා බුදුවරු ඒවට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. එතකොට ලෝකේ ඝාතනය කිරීම තුළ ඒ අය අකුසල් කරගන්නවා. ඊට පස්සේ ඝාතනයට ලක්වීම තුළ තමන්ගේ සසර කර්ම වලට භාජනය වෙනවා. එහෙම වුණයි කියලා බුදුවරු ඒක නවත්තන්නට යන්නේ නැහැ. ඒ වගේම දැන් දේවදත්ත හාමුදුරුවෝ ගත්තන් පස්සේ දැන් අපි හිතන හැටියට නම් බුදුහාමුදුරන්ට තිබුණා දේවදත්ත හාමුදුරුව මහාන කරන්නේ නැතුව ඉන්න. ඉතින් මහාන කළේ නැත්තම් ওই ගල් පෙරලන්නයි. එතකොට ගල් පෙරලන එක දේවදත්ත අනුතරමින් සංඝ බෙහෙදේවත් කරන්න බෑනේ. සංඝ බෙහෙදේ කරන්න පුළුවන් භික්ෂුවකටනේ. එතකොට ඒකින්වත් අනුතරමින් වලකිනවනේ. ඒක ඒක නොකර හිටියන. නමුත් උන්වහන්සේ මහාන වෙන්න ඇවිල්ලා ඉල්ලනකොට උන්වහන්සේට මහානකම දුන්නා. ඉතින් දැන් අපි හැමතිස්සෙම පූර්ව සැලසුම් එක්කලා එහෙම නැත්නම් අනාගත උපකල්පනත් එක්කලා තමයි අපි දේවල් කරන්න උත්සාහ කරන්නේ. බුදුවරුන්ගේ ස්වභාවය එහෙම පූර්ව සැලසුම් අනාගත උපකල්පන පදනම් කොටගෙන නෙමෙයි ඒ වෙලාවේ මතුවෙන කාරණයක් එක්කලා තමයි උන්වහන්සේලා ක්‍රියාත්මක දැන් විනය ප්‍රඥප්ති පනවලා තියෙන ආකාරය ගැන බැලුවෙන් පස්සේ පේනවා දැන් එක් අවස්ථාවකදී දුර්භික්ෂ කාලයක් ආවා. ඇවිදින් ඒ කාලේ කන්න බොන්න නැහැ සමාජයේ ගොඩක් අඩුයි. දැන් ගස්වල පළතුරු ආදියක් නැහැ. හැබැයි රජ්ජුරුවන්ගේ උයනේ අඹ ගස්වල අඹ තියෙනවා. ඉතින් ඒවට පොහොර දාලා වතුර දාලා කොහොම හරි සාත්තු කරලා හදන නිසා. දැන් භික්ෂුන් වහන්සේලා කොහොම හරි අර රජ්ජුරුවන්ගේ උයනේ අඹ කඩවගෙන උන්වහන්සේලා වැළඳුවා. ඊට පස්සේ දැන් මේක ආරංචි වුණා රජ්ජුරුවන්ට. රජ්ජුරුවෝ ගිහිල්ලා මේක බුදුහාමුදුරුවන්ට සිහිපත් කළා. බුදුහාමුදුරුවෝ කෙලින්ම නියෝග කළා භික්ෂුන් වහන්සේලාට අඹ වැළඳීම තහනම්. එතකොට ආයේ ඊට යා මොකක් කරන්නේ කෙලින්ම අඹ වැළඳීම තහනම්. ඊට පස්සේ දැන් සුභික්ෂ කාලය ආවා. සුභික්ෂ කාලය ආවම දැන් අඹ ඕන තරම් තියෙනවා. දැන් කොහොම දුන්නත් හාමුදුරුවෝ අඹ වළඳන්නේ නැහැ ඊට පස්සේ දැන් රජ්ජුරුවොත් ගෙනල්ලා පිළිගන්නනවා අනිත් අය ගියා ආමුදුරු ප්‍රතික්ෂේප කරනවා ඊට පස්සේ දැන් ගිහිල්ලා මිනිස්සු බුදුහාමුදුරන්ට කිව්වා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා අම වළඳන්නේ නැහැ ඊට පස්සේ බුදුහාමුදුර කතා කරලා අහනවා ඇයි අම වළඳන්නේ නැත්තේ තථාගතයන් වහන්සේ මෙහෙම ශික්ෂාවක් පනවපු නිසා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට අම වළඳන්න යෝග්‍යයි දැන් එතකොට දැන් අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේට තිබුණනේ මේ දුර්භික්ෂ කාලය තුලේ අඹ වලඳන්න එපා රජ්ජුරුවන්ගේ උයනේ අඹ වලඳන්න එපා එහෙම නැතුව ඒව වැළඳුවට කමන්නේ එහෙමනේ අපිට හිතෙන්නේ දැන් මේ පස්සේ බැලුවෙන් පස්සේ නමුත් එතන ඇති වෙන වාතාවරණයත් එක්කලා අර රජ්ජුරුවන්ගෙන් ආපු බරපතල විරෝධතාවය පාලනය කරන්න ඍජුව කෙලින්ම ඒක තහනම් කිරීම තුල වෙන්නට පුළුවන් අර හාමුදුරුවන්ගේ සිත්වලට ඒක හරියට කාවදින්නේ සහ රජ්ජුරුවන්ගෙන් ආපු ප්‍රතිවිරෝධතාවය සමනය වෙන්නේ. ඒ නිසා එතනදී එක කරනවා. තව ගොඩක් හේතු ඒකට තියෙන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේ ඒ මොහොතේ මතුවෙන. අන්න ඒ නිසා තමයි බුදුවරුන්ට වාසනා ගුණය නැහැ කියලා කියන්නේ සාංශාරික හුරු පුරුදුත් එක්කලා සැලසුම් කරලා දේවල් කරනවා නෙමෙයි. ඒ වෙලාවේ මතුවෙන කාරණා අනුව වඩාම උචිත විදිහට කටයුතු කරනවා. දැන් සමහර විට බුදුරජාණන් වහන්සේ දැන් අපිට පේන්නේ මාගන්ධියාට ඒ කියපු දෙයින් එයා අකුසලයක් කරගත් අය, එයා හිත නරක කරගත් අය, වෛර බැඳගත් අය, සාමාවතිත් ඒකට අහුණායි. මෙහෙම නෙපෙන්නේ. සමහර විට උන්වහන්සේ ඊට වඩා වෙනස් විදිහෙන් ප්‍රතික්‍රියා කරන්න ගියා නම්, ඊට වඩා බරපතල මහා විනාශයක් කරගන්න එක දැකලා ඒක වළක්වන්නට මේ උපාය මාර්ගය පාවිච්චි කළා වෙන්නත් පුළුවන්. දැන් මතකද පෙර දිනයක අපි සිහිපත් කළා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම් මහත්මයා එතුමාගේ එතුමා කරපු එක ක්‍රියාවක් මම පෙර දිනක සිහිපත් කළා ඔබතුමාත් මං හිතන්නේ දා ඉන්නට ඇති අර කාර් එකක අපි ගිහිල්ලා වරලා කාර් එක අයින් කරන්න හදනකොට අනිත් පැත්තෙන් මේ බයිසිකලයක් පැදගෙන ආව තරුණ ළමෙක් පිටිපස්සේ වයසක කෙනෙක් වාඩි වෙලා හිටියා එතකොට ඒ මේ පුෂ් බයිසිකල් එක ආවේ. අනිත් පැත්තෙන් වේගෙන් ආව මෝටර් සයිකලයක්. එතකොට මේ මෝටර් සයිකලේ අපේ කාර් එකයි අර පුෂ් බයිසිකලේ දෙකම පහු කරගෙන ඉස්සරහට යන්න ගියා. යනකොටම ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආව වාහනය. වාහනේ එනකොටම අර මෝටර් සයිකලේ අපේ පැත්තට ටිකක් වැඩිපුර කැපුවා. කපනකොට දැන් කාර් එකයි මෝටර් සයිකලයි අතර අර පුෂ් බයිසිකලේ. ඒතර පුෂ් බයිසිකලෙත් කැපුවා අපේ පැත්තට. කපනකොට දැන් අපි කාර් එක පාරෙන් අයිනටමත් අරගෙන තිබුණේ ඒත් අර පුෂ් බයිසිකලේ ඇවිදින් කාර් එකේ හැප්පුණා. හැපිලා ඒ දෙන්නා මෙතන වැටුණා. අර පිටිපස්සේ වාඩි වෙලා හිටපු වයසක උපාසක මහත්තයාගේ අත අර තාර පාරේ වැදිලා අත තුවාල වෙලා දැන් ලේ ගන්නවා. දැන් අර මෝටරසයිකලේ ගිය මනුස්සයා දන්නවා තමන්ගේ අතේ වැරද්ද කියලා. ඒ නිසා ඒ මනුස්සයා ඉස්සරහට ගිහිල්ලා බයිසිකලේ නවත්තලා අනිත් අතට ආවා. කාර්වල යන මිනිස්සු මහ ලොකුවට කාර්වල යනවා කියලා ඔළුව උදුම්බගෙන යනවා. මේ පාරේ යන අහිංසක මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියලා. දැන් කාර් එකේ ගිය අයගේ වැරද්ද වැරද්ද නිසයි මේක උනේ කියලා පෙන්නගෙන කෑ ගහගෙන ඔහු එතනට ආවා. මොකද දැන් ඔහුට ඕන ඔහුගේ වැරද්ද වහගන්න. ඉතින් දැන් මෙතන ඇත්ත නැත්ත දැන් ඒත්තු ගන්නන්ට දැකපු කෙනෙකුට විතරනේ ඒක කියන්න පුළුවන්. දැන් මමත් ඊට පස්සේ කාර් එකේ ඉඳලා එළියට බැස දැන් හාමුදුරුවමක් ඉන්නවද කියලාවත් සංඥාවක් නැහැ. දැන් එකට කලවලේ අරහෙන් මෙහෙන් එක එක්කෙනා තම තමන්ගේ අදහස් කියනවා. දැන් අර වයසක උපාසක මහත්තයාගේ දැන් අත තුවාල වෙලා ලේවෙක් වෙනවා. අධිකාරම් මහත්තයා ඒ අතරේ අර වයසක මිනිහයාට හොඳටම පණිනවා දැන්. එතකොට මේ වයස හැටියටද වැඩ කරන්නේ මේ කාර් එකට යට වුණා නම් එහෙම මොනවා කරන්නද මැරුණා නම් කවුද වග කියන්නේ මේ වයසට ගියාම ගෙදරට වෙලා ඉන්න තේරෙන්නේ නැද්ද අර මනුස්සයන හොඳට හොම්බයි දැන් මට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා පස්සේ මම ගිහින් ළඟට ගිහින් කිව්වා මහත්තයෝ කෑ ගහන්න එපා දැන් මේ මනුස්සයාගේ වැරද්දක් නෑනේ දැන් අඩුතරමින් අර පොස්ට් බයිසිකලේ පැදගෙන ආපු තරුණයාටවත් කෑ ගැහුවා නම් කමට දැන් මේ පිටිපස්සේ වාඩි වෙලා හිටපු මනුස්සයාට තමයි දැන් මේ බනින්නේ ඊට පස්සේ මම යන්තම් ඒකත් එහෙම කියනවල අනික් අතට ඇවිල්ලා මම කිව්වා දැන් ඕක ගැන වාද විවාද කර කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි ඉක්මනට මේ මනුස්සයව ස්පිරිතාලයට අරයන්. දැන් මොකද අර එන විරෝධතාවයේ යටපත් කරගෙන මෙතන ගැටුමක් ඇති නොවෙන්න මේක සමනය කරන්නයි මට ඕන උනේ. ඒ නිසා මම ඉක්මනට අර මනුස්සයව එකතු කරගෙන කාර් එකෙන් වාඩි කරවගෙන හරි හරි ප්‍රශ්නයක් නැහැ. අපි මෙයා ගැන බලන්නම් කියලා අපි ඉක්මනට එතනින් එතනින් නික්මිලා ගියා. දැන් මගේ ඔළුවේ වැඩ කළේම කොහොම හරි මෙතන මේ සිද්ධ වෙන්න යන අවුල, ඒ කියන්නේ අනිත් අයටත් වඩා නිකන් භික්ෂුන් වහන්සේ නමක් කියලාවත් මේ අය ගණන් ගත්තේ නැහැ. එතකොට හාමුදුරු නමක් හැටියට සිද්ධ වෙන අපකීර්තිය සහ පුද්ගලයෙක් හැටියට මට එතනදී අත්විඳින්නට සිද්ධ වෙන අපහසුතාවය පුළුවන් තරම් අවම කරගෙන මේක සමබර කරන්න තමයි මම එතනදී උත්සාහ කළේ. ඊට පස්සේ දැන් ස්පිරිතාලට ගිහිල්ලා OPD එකට පෙන්නලා මේ ඊට පස්සේ මුදල් ටිකකුත් ඒ එතුමාට දීලා ඊට පස්සේ අර තරුණ දරුවටත් මේ බලන්න කියලා ටෙලිෆෝන් නම්බරෙත් දීලා මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න කියලා ඇවිල්ලා පොඩ්ඩක් දැන් මේ ප්‍රශ්නේ සංසිඳුණාට පස්සේ මම අධිකාරම් මහත්තයාගෙන් ඇහුවා මේ ඔබතුමා අර මිනිස්සයාට අර කෑ ගැහුවේ බෑන්නේ අහවල් දෙයකටද එතකොට ඒ මිනිස්සයා මොකද්ද කරපු වැරද්ද ඒ මිනිස්සයා බයිසිකලේ පිටිමත් වෙලා ගියේ එතකොට අධිකාර මහත්තයා කිව්ව කතාවෙන් මට ඇත්තටම ජීවිතේ කවදාවත් මම හිතලා නොතිබිච්ච පැත්තක් එතුමා කිව්වේ ඒ මනුස්සයා ඒ වෙලාවේ ඒ වැටිච්ච එකත් එක්කලා අතේ තුවාල වෙලා ලේ ගලනවා ඒකත් එක්කලා ඔහු බරපතල විදිහට කම්පණයකටපත් වෙලා හිටියේ. ඒතකොට ඒ කම්පණයත් එක්කලා ඔහුගේ හෘද ස්පන්දනය සිද්ධ වෙච්ච ආකාරය දිහා බැලුවාම එතකොට තව ස්වල්ප වේලාවකින් ඒ මනුස්සයාගේ හෘද වස්තුවේ බරපතල අර්බුදයක් ඇති වෙන. ඒ කියන්නේ heart attack එකක් එන්න හෝ එහෙම නැත්නම් හුස්ම හිර වෙලා කෙලින්ම මැරිලා වැටෙන්න උනත් පුළුවන් මට්ටමක් ඒ ඒ වෙලාවේ තිබුණේ කම්පනයත් එක්ක. එතකොට අධිකාර මහත්තයා මොකද්ද කරන්නේ දැන් අර කාර් එක බේර ගන්නවත් තමන් බේරෙන්නවත් අර මිනිසුන්ගේ බැනුම් අහන එකෙන් බේරෙන්නව මොකක් කරන්නේ අර මිනිස්සුන්ට දැන් මේ බනින්නේ මොකටද එතුමා කිව්වේ ඒ වෙලාවේ ප්‍රතිකම්පනයක් ඇති කලේ නැතිනම් මේ කම්පනය සමනය කරන්න බෑ. ඒ වෙලාවේ ඔහු සනසන්න ගියා නම් එහෙම අර පොඩි ළමයි වැටුණන් පස්සේ ආනේ පුතා වැටුණද මෙහෙට එන්න වැලි පිහ දාන්න කියනකොට පොඩි කාණ්ඩන්න පටන් ගන්නවා. ඒ මොකද දැන් එයාට වෙච්ච ඒ පීඩනයත් එක්කලා අපි අනුකම්පාව දක්වන්න ගියොත් එයාගේ පීඩනය වර්ධනය වෙනවා. එතකොට දැන් අර විදිහේ කම්පනයක් ඇති වුණාන් පස්සේ ඒකට ප්‍රතිකම්පනයක් ඇති කළාම තමයි ඒක සමනය වෙන්නේ. එතකොට දැන් අච්චර අර්බුදයක් වෙලාවේදී එතකොට අධිකාර මහත්ය කටයුතු කරන්නේ මම මේක එදා කිව්වේ අර සතිපට්ඨානය ගැන කියන්න ගිහිල්ලා අජ්ජත්තං වා කායේ කාය අනුපස්සී විහ තමන්ගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කය හැසිරෙන්නේ කොහොමද කියලා ඒ ගැන සැලකිලිමත් වෙලා සති සම්පජඤ්ඤයෙන් ඒ ගැන දක්ෂතාවය ඇති කරගන්නවා වගේම බහිද්ධාවා කායේ කායાnuපස්සති විහෙරති අනිත් කෙනාගේ හුස්ම වැටෙන්නේ කොහොමද හෘද ස්පන්දනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඇඟටවත් අත තියන්නේ නැතිව අනිත් කෙනාගේ ඒ ක්‍රියාවලිය තුල ඒක ප්‍රකෘතිද විකෘතිද කියලා බලලා ඒ විකෘතිය සමනය කරන්නට වහාම ක්‍රියාත්මක වුණා. ඉතින් අන්න ඒ වගේ දැන් එතකොට දැන් මම ඇත්තටම දැක්කේ ඒක බරපතල වැරද්දක් එතනදී අධිකාරම් මහත්තයා කළේ විදිහටයි මට හැන්නේ. ඇත්තටම මට ඒකට තරහ ගියා ඒ වෙලාවේ. මොකද්ද මේ කරන්නේ දැන් මේ අර මිනිස්සු ටික ඇවිල්ලා මෙතන කෑ ගහනවා මෙතන මේ මනුස්සයාට බනිනවා දැන් ඒ මනුස්සයාට බනින එක අනිත් අයට ඇහුණා නම් එහෙම තවත් අපිට බැනුම් ගහන්න වෙනවා ඒ වෙලාවේ ඉතින් මගේ ඔළුවට ආවේ ඒ ටික නමුත් අධිකාර මහත්තයා වෙලා කරන්නේ අර මනුස්සයාගේ ජීවිතය රකින්න ඉතින් අන්න වගේ අපිට මේ මාගන්දියාට මේක මේ අසුචි මල්ලක් වගේ කියලා කිව්වහම ඇය කුපිත වුණා වෛර බැඳගත්තා ප්‍රශ්න ගොඩක් ඇති වුණා තමයි. ඒක දිහා බැලුවහම අපිට පේන්නේ ඒක ඊට වඩා තව හොඳට විසඳන්න තිබුණා නේද කියලා වගේ අපිට හිතෙනවා දැන් බැලුවම. නමුත් බුදුවරු ඊට වඩා ගොඩාක් සාධක දකිනවා. ඇයගේ කෝපය සංසිඳ වීම වැදගත් වුණාට ඊට වඩා බරපතල අනර්ථයන් වළක්වන්නට කොහොමද කටයුතු කරන්නේ? ඒ වගේම අර හිටපු අම්මටයි තාත්තටයි ඒ දෙන්නට යහපත කරන්න කොහොමද ක්‍රියාත්මක? එතකොට ඒකේ ඒකෙන් අදහස් කරන්නේ බුදුවරයෙක් තව කෙනෙක් අනර්ථයට හෙළලා තව කෙනෙකුට යහපත කරනවා කියන එක නෙමෙයි. තව කෙනෙක් අනර්ථයෙන් වළක්වන්න පුළුවන් උපරිමය උත්සාහ කරනවා දැන් දේවදත්ත හාමුදුරුවෝ ගැන බැලුවා වුණත් දේවදත්ත හාමුදුරුවෝ පැවිදි කරන්නේ නැතුව හිටියානම් ඔය සංඝ බෙහෙදේ කරගන්නේ නැණන් එහෙම ඔయిత වඩා බරපතල විදිහේ මහා අපරාධ ගොඩනක් කරන්නට බැරි කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි අර පස්සේ කාලෙක හරි පසේ බුදු වෙන්නට අවස්ථාවක් සැලසුනේ මහාන කරගෙන ළඟ තියාගෙන අර අවශ්‍ය මඟ පෙන්වීම කරපු නිසා. ඉතින් ඒ නිසා තමන් කරගත්තු කර්මයේ විපාක තමන් වෙනම විඳිනවා. හැබැයි ඒ අතරතුරේ ලෝකේ යථාර්ථය දකින්නට යම් යම් ඉඟි කිරීම, යම් යම් මඟ පෙන්වීම මහා කරුණාවෙන් උන්වහන්සේලා කරනවා. එතකොට මේ තථාගතයන් වහන්සේගේ මහා කරුණාව කියන එක ඒක හරීම පුදුමයි, හරීම ආශ්චර්යයි. බුදුවරුන්ගේ මහා කරුණාව කියන්නේ අපට පෙනෙන හැටියට නැලවීමක් නෙමෙයි. ඒක රිද්දන්න ඕන තැන රිද්දනවා තලන්න ඕන තැන තලනවා ඒ සමස්ත ක්‍රියාවලියේ අර්ථය ඒ තනත්තාට යහපතක් කියේ. ඉතින් අපට ඔව් එක් සිද්ධියක් ගත්තාම අපිට එහෙම පේනෙන්න පුළුවන් නමුත් ඊට වඩා බුද්ධ ඥානය කියන එක හේතුඵල වශයෙන් ඊට වඩා ගොඩාක් ඈතට පුළුවන් විදිහට ක්‍රියාත්මක වෙනවා. අතරම මේ කතාව හරිම වටින කතාවක් ඔබ වහන්සේ දැන් ඒ මතක් කරේ මේ පුදුමාකාර ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ඒකෙන්ම තියෙනවා මම හිතන්නේ <laughs> බුදු සිරිත සම්බන්ධයෙන් තියෙන මේ සාන තව ප්‍රශ්න දෙකක් තියෙනවා මම මම හිතන්නේ වෙලා තිබුණොත් අහන්නම් ඊට පස්සේ නැත්නම් කට්ටියට තේරුම් ගන්න ගොඩාක් වින් ඔබ වහන්සේ